භාවනාව පිළිබඳව සලකා බලනකොට ඔබට විවිධ පැතිකඩවල් වලින් ප්‍රායෝගිකව භාවනාව පුරුදු කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. ඒ ඕනෑම ප්‍රශ්නයක් යොමු කරලා ඔබට ඒ සඳහා ධර්ම විනයානුකූලව විසඳුමක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේදීත් අපිට ප්‍රශ්න ගැටලු රාශියක් යොමු වෙලා තියෙනවා. එතකොට අද දවසේදී අපිට තියෙනවා ප්‍රශ්න ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ ප්‍රශ්න ගැටලු පිළිබඳව අද දවසේදී අපට ලැබී තිබෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව අපිට පුළුවන් කරුණාකාරණ විමසා බලන්නට භාවනාව සම්බන්ධයෙන් හෝ ඔබට ඇතිවෙන ධර්ම ගැටලු පිළිබඳව ඔබට ඕනෑම පැතිකඩකින් පුළුවන් අපිට ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්නට සහ ඒ ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට. පළවෙනි ප්‍රශ්නය හැටියට තියෙනවා සීමා කරන ලද මනසකින් බැලීම යනු තණ්හාවෙන් ගැනීම යන්නමද සීමා නොකරන ලද මනසකින් බලන්නේ නම් වර්ණ සතහන පමණක් පෙනෙන බව විපාක විඥාණයෙන් දැනගත හැකි බවද එහි අනිත්‍යතාවය බලන්නේ නම් කර්ම මනෝවිඥාණයෙන්ද මේ පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඇත්තටම මනස සීමා කරන ලද මනසකින් බලනවා කියලා කියන්නේ හැම වෙලාවකදීම පංච උපාදානස්කන්ධ මට්ටමක දෙයක්. ඒ කියන්නේ අපි ආශ්‍රෝ උපාදාන සහිත මනසකින් රූපය ඇසුරු කරනවා කියන තැනක තියෙන ස්වභාවය තමයි අපි රූපය සීමා කරගෙන හිතනවා කියන එක රූපය සීමා කරගෙන කල්පනා කරනවා කියන එක. ඒ කියන්නේ අපිට හැම වෙලාවකදීම ඇහැ රූපයට සීමා කරගෙන රූපය ඇතුලේ දෙයක් පුද්ගලයෙක් කෙනෙක් තැනක් ආදී ලෙස ඒ රූපායතනය ඇතුලේ තැනක් සීමා කරගන්නවා කියන එක කර්ම මට්ටමේ යෙදෙන තැනක් තමයි සීමා කරගත්ත මනසක අත්දැකීම කියලා කියන්නේ. ඒක ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු වෙන මට්ටම නිසා ඒකට පංච උපාදානස්කන්ධය කියලා කියනවා. ඒ මට්ටම ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු වෙන මට්ටම නිසා කුසල කුසල බෙහෙදකින් තොරව ඒ හැම දෙයකටම කියනවා පංච උපාදානස්කන්ධ මට්ටම. ඇයි? අපිට දැකපු රූපය පොදුවේ පේන චිත්‍රය වර්ණ සටහන කියන එක සීමා කරගෙන ඒක ඇතුලේ දේවල් කාරණා පුද්ගලයෝ කියන එක ඇත්ත නොදන්නාකම නිසා අපිට පේනවා රූපය කෙනෙක් රූපය දෙයක් රූපය පුද්ගලයෙක් හැටියට එහෙම පේනවා ඒ ගැන කල්පනා කරනවා එතකොට මේක කෙලෙස් සහිත මට්ටමක තනක් අනිවාර්යෙන් මේක තණ්හා උපාදානයෙන් ඇසුරු වෙනවම තමයි ඒ මානසික මට්ටම තණ්හා උපාදානයෙන් ඇසුරු වෙනවම තමයි එතකොට සීමා නොකරන ලද මනස කියලා කියන්නේ රූපය සීමා නොකරගත්ත මනසක්. ඒකෙදි කියන්නේ ඇහැට රූපේ පැමිණෙනකොට චක්කු විඥාන මට්ටමේදී අපිට වර්ණ සතහන් මාත්‍රයක් නැහැට ගැටෙන්නේ. ඒ වර්ණ සතහන් මාත්‍රයක් විතරක් ගැටෙන තැනට විතරක් කියන්නේ නැහැ සීමා නොකරන ලද මනසක් කියලා. ඒකට හේතුව ඊට පස්සේ අපි ඒ රූපායතනයේම සීමා කරගන්න එක ආශ්‍රෝපාදානයෙන් සිද්ධ කරන නිසා. හැබැයි ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට ඒ රූපය සීමා කරගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ Nirodhaය සාක්ෂාත් කරන්නේ ඥානචර්යාව තුළ අවිද්‍යාව ඒ කියන්නේ අපි අද කර්මසිත හට ගන්නවා කියන්නේ අන්නේ කර්මසිත උපදින අවස්ථාව ඒ භූමිය ඒ තැන තමයි යොදාගන්නේ. ඒකට ඒ යොදාගන්න එක කර්මයක් කියලා කියන්නේ නැහැ. ඒ යොදා ගන්න එක ඇතුලේ එයාට ප්‍රකට කරලා පෙන්වන්නේ මොකද්ද? අර ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයන්ගේ හතගෙන නිරුද්ධ වෙච්ච බව. ඒකට මේ නිරුද්ධ වෙන ස්වභාවය පෙන්වා දෙනකොට ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව දකින තැනකදී කර්ම කෙලෙස් වල සකස් වීමක් ඇත්තේ නැහැ. කර්ම කෙලෙස් වලින් හිත මිදෙනවා. එතකොට රූපේ සීමා කරගෙන, ඇහැ සීමා කරගෙන, චක්කු විඥානයේ සීමා කරගෙන විඥානයේ පිහිටනවා කියන එකක් වෙන්නේ නෑ. ඒකට කියනවා සීමා නොකරන ලද මනසින් වාසය කරනවා කියලා. ඒකට සීමා නොකරන ලද මනස කියන්නේ චක්කු විඥාන සිත උපදින අවස්ථාව නෙමෙයි. ඒ අවස්ථාව පිළිබඳව හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් හැටියට ඒ ධර්මයේ නිරෝධය සාක්ෂාත් කරන මනස නිසායි සීමා නොකරන ලද මනස කියලා කියන්නේ. එතකොට අර කර්මසිත උපදින අවස්ථාව අපි මෙහෙම කියමුකෝ විපාක සම්පතිය තියනවා ඊට පස්සේ කර්ම සම්පතිය තියනවා කියලා. එතකොට විපාකයට කර්මයක්. අපි ඒකට කියනවා විපාක සම්පතියට කියනවා විඥාන චර්යා කියලා. කර්මයේ දෙන අවස්ථාවට කියනවා අපි අඥාන චර්යා හෝ ඥාන චර්යා කියනවා. එතකොට අඥාන චර්යා කියන්නේ ඇත්ත නොදන්න කම නිසා ඒ පැත්තට රාග, ద్వේෂ, මෝහ වශයෙන් යොමු වෙන එක. ඥාන චර්යාව කියලා කියන්නේ අපි එතනට නුවණින් අනිත්‍ය දුක්ඛ අනාත්මාදී වශයෙන් අපි ඒක දකිමින් එතන සාක්ෂාත් කරන එක. එතකොට මේ ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කරමින් ඥානචර්යාව උපදව ගන්නවා. අර අඥානචර්යාව උපදින්න තියෙන තැනම තමයි ඥානචර්යාව උපදින්නේ. يعني මේ දෙක එකට උපදිනවා කියන එක නෙමෙයි. ඒ ඉඩකඩ තමයි වෙන් කරගන්නේ. විඥානචර්යාව කියන තැන වෙනස් වෙනව නෙමෙයි. ඥානචර්යාව කියන එක විඥානචර්යාවට අනුතරව ඥානචර්යාවේ දෙනවා ආස්වෝපාදානයේ දෙන්නේ නැහැ. එතකොට චක්කු විඥාන අවස්ථාවම ඒ ධර්මයන් පිළිබඳවම දකින ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය සාක්ෂාත් කරනවා. ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය සාක්ෂාත් කරන නිසා ඒ ධර්මයන් අරඹයා කෙලෙස් සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක සීමා කරගෙන පවතිනවා කියලා නිමිති වශයෙන් සීමා කර ගැනීමකුත් එතන නෑ. ඒ නිසා තමයි සීමා නොකරන ලද මනසක වාසය කිරීම කියන එක කතා කරන්නේ ඒ වගේ තැනකදී. ඊට පස්සේ අනිත්‍යතාවය බලන්නේ කර්ම මනෝවිඥාණයෙන්ද කියලා. අනිත්‍යතාවය බලන්නේ ඒ කර්ම මනෝවිඥාණය තියෙන හටගන්න තැනකදීම තමයි අනිත්‍ය සංඥාව කියන එකක් ප්‍රගුණ කරන්නේ. එතකොට ඒක අපි කියනවා ලෝකෝත්තර කුසලය කියලා. ලෝකෝත්තර කුසලයක් අපි වඩන්න උත්සාහවත් වෙන බවක් කියලා. පළවෙනියටම කාමාවචර කුසලයේ උපදින්නේ ඊට පස්සේ තමයි ලෝකෝත්තර මාර්ගයේ උපදින්නේ. ඒ එක සමාන අවස්ථාවේ තමයි ඒ ඔක්කොම යෙදෙන්නේ. සමාන අවස්ථාව කියන එකෙන් අදහස් කළේ සමාන භූමිය. කොයි වෙලාවක චක්කු විඥාන ආදී සිත් යෙදෙන තැනක යෙදෙන්නේ නැහැ. ප්‍රඥාව හෝ එහෙමත් නැතිනම් මෝඩකම හෝ යෙදෙන්නේ නැහැ. ඒක යෙදෙන්නේ ඒ ටික හටගෙන නැති වුණාට පස්සේ ඊට පස්සේ තමයි එක්ක මෝඩකමෙන් ඇසුරු කරනවා එහෙම නැත්නම් ප්‍රඥාවෙන් ඇසුරු කරනවා කියන එක. ඒ නිසා ප්‍රඥාවෙන් ඇසුරු කරනවා කියන එකත් ඊට පස්සේ වෙන්නේ අර කර්ම මනෝවිඥානයේ යෙදෙන මට්ටමින් තමයි අනිත්‍යානු දර්ශනය ආදී දේ භාවිත වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට දෙවෙනි ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා අතීත රූපාරම්මණයක් හිතට එනකොට ඇතිවෙන ස්කන්ධ පහ පිළිබඳව අතීතයේ ඇති වූ චෛතසික ධර්මයක් පිළිබඳව කියන්නේ සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් මේ ඊර්ෂ්‍යාවක් හරි ලෝභසිතක් හරි අරමුණු කරගෙන කරන වේලාවකදී ඇති වෙන ස්කන්ධ පහේදී රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරලා දෙන්නට කියලා. ඇත්තටම අපි මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥානං කියලා එතකොට ඒ යම්කිසි ධර්මයක් ඇසුරු කරගෙන ධම්මාරම්මණයක් ඇසුරු කරගෙන උපදිනකොට අපිට රූපස්කන්ධයක් ඇසුරු නොකොටත් අපිට සිත් උපදින්න පුළුවන්. එතකොට එතනකදී දෙන්නේ ස්කන්ධ පංචකයක් කියන්නේ ස්කන්ධ හතරක යෙදීම. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියනවා මිසක එතනදී රූපස්කන්ධය කියන්නේ නැහැ. ඒකට හේතු වෙන රූපස්කන්ධය කියන්නේ නැහැ. ඒ නිසා එතනදී ඒ කියන්නේ හැම වෙලාවකදී මේ ස්කන්ධ පහක්ම උපදින්න ඕනේ කියන නියතියක් ඇත්තේ නැහැ. කොහොමත් හැම හිතක් උපදිනකොටම අර ආරම්මණය විදිහට රූපස්කන්ධය කියලා කතා කරාට හිත පැත්තෙන් කතා කරන්නේ ස්කන්ධ හතරයි. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතර විතරයි. ඉතින් යම්කිසි රූපයක් අරමුණු කරන්නේ නැති වෙනකොට ධම්මාරම්මණයක් නම් තියෙන්නේ. එතනදී රූපස්කන්ධය කියලා කතා කරන්නේ නැහැ. හැබැයි යම් විදිහකින් වේදනාව කියන එකත් එක්ක රූපයක් අරමුණු වෙනවා නම් මේ දේ නිසා ආපු වේදනාව කියලා අන්න එතකොට රූපාරම්මණයක් තියෙනවා. එහෙම නැත්නම් ධම්මාරම්මණයක් ඇසුරු කරගෙන උනා සිත් උපදින්නට පුළුවන්කම තියෙනවා. රූපාරම්මණන්වා, සද්දාරම්මණන්වා, ගන්ධාරම්මණන්වා, රසාරම්මණන්වා, පොට්ටබ්බාරම්මණන්වා, ධම්මාරම්මණන්වා, යං යංවා පනාරම්භ කියලා දක්වන්නේ නිසා එතකොට ධම්මාරම්මණයක් හෝ අරමුණු කරගෙන යමක් යමක් හෝ අරමුණු කරගෙන යම් සිතක් උපදීද අන්න ඒ මට්ටම කියලා මෙතනදී පැහැදිලි කරනවා. එතකොට ඒ ධම්මාරම්මණයක් කියලා කියනකොට ඒ සිතෙන්ම උපද්දගත්ත චෛතසික ධර්මයක් අරමුණු කරගෙන උනත් වෙන්න පුළුවන්කම තියෙනවා. සිතෙන්ම උපද්දගත්ත චෛතසික ධර්මයක් අරමුණු කරගෙන සිතක් උපදිනවා කියනකොට එතනදී ස්කන්ධ වශයෙන් ගත්තොත් ඒක රූපස්කන්ධය නෙමෙයි. රූපස්කන්ධය කියන සංග්‍රහයට ඒ කියන්නේ නැහැ. ඒ නිසා ඒක අපි ගන්නෙ නාම ධර්මයක්ම අරමුණු කිරීමක් හැටියට ස්කන්ධ හතරයි එතකොට ඒ හිතේ තියෙන්නේ. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය කියන මේ ස්කන්ධ හතරේ පැවැත්ම විතරයි එහෙම අවස්ථාවකදී තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා නිබ්බත්ති ලක්ෂණ දුක්ඛාර්ය සත්‍යano පංච උපාදානස්කන්ධයද කියලා. එසේ නැතහොත් සංකත දුක්ඛ ලක්ෂණද නිවැරදි දුක්ඛ සත්‍ය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න කියලා. නිබ්බත්ති ලක්ෂණ කියලා කියන්නේ යමක් උපදින්නට හේතු වන ලක්ෂණයක්. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර මුල් කරගෙන රූපේ උපදිනවා. එතකොට රූපේ නිබ්බත්තිය සඳහා හේතු වෙන්නේ මෙන්න මේ ලක්ෂණ සමුදායක්. එතකොට දැන් ඒ නිබ්බත්ති ලක්ෂණ කියන එක තේරුම් ගැනීම තුළම අවබෝධය තුළම තමයි දුක්ඛාර්ය සත්‍ය පිරිසිදු දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ හේතු නිසායි මේ ධර්ම ටික හටගත්තේ රූපස්කන්ධය හටගත්තේ මෙන්න මේ හේතු ටික ඇති කල්හි. වේදනාස්කන්ධය හටගත්තේ මේ හේතු ටික ඇති කල්හි. සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය හටගත්තේ මෙන්න මේ හේතු ටික ඇති කල්හි කියලා අපිට ඒ හේතුව දකින්න පුළුවන්කම තියෙන එකට තමයි නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා කියන්නේ. එතකොට සංකතයි කියලා කියන්නේ ඒ නිබ්බත්ති ලක්ෂණ නිසාම තමයි ඒ නිබ්බත්ති ලක්ෂණය මුල් කරගෙන රූපය උපදිනවා. නිබ්බත්ති ලක්ෂණ මුල් කරගෙන වේදනා සංඥා සංස්කාර විඥාන උපදිනවා කියන එක තේරුම් ගැනීම තමයි නිබ්බත්ති ලක්ෂණ දැකීම කියලා කියන්නේ. ඒ නිසාම ඒක සංකත ධර්මයක් කියලා කියන්නේ. එතකොට දුක්ඛාර සත්‍ය තේරුම් ගැනීම දුක්ඛ සත්‍ය තේරුම් ගන්න එකේදී ඒක නිවැරදිව තේරුම් ගන්නවා කියලා කියන්නේ උදෙක්ම කායික මානසික දුකට ලඝු කොට තේරුම් ගැනීමක් නෙමෙයි දුක්ඛාර සත්‍ය අවබෝධ කරනවා කියන තැනදී දුක්ඛාර සත්‍ය අවබෝධ කිරීම කියලා කියන්නේ යම් කිසි ආකාරයකින් හේතු නිසා හටගන්න බවක් හේතු නැති වෙනකොට වෙනස් යන ස්වභාවයක් තියෙනවා නම් ඒ සංකත බව සහ ඒ පීලනාර්ථයේහි තියෙන ලක්ෂණ තේරුම් ගැනීම ඒ වගේම ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙෙහි තියෙන පෙළීම් සහගත පීලන ලක්ෂණය අවබෝධ කර ගැනීම. ඊට පස්සේ යම්කිසි ධර්මයක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවීම දක්වා ඇතිවන මිහිකිරීමක් තියෙනවා නම් ඒ ਸੰతాප ස්වභාවය තේරුම් ගැනීම. අන්න ඒ ටික නිවැරදි ලෙස තේරුම් ගන්නවා නම් අන්න දුක්ඛාර්ය සත්‍ය තේරුම් ගැනීම කියන කියන්න පුළුවන්. ඒකට දුක්ඛාර සත්‍ය තේරුම් ගැනීම යනු දුක්ඛ ලක්ෂණයන්ගෙන් තේරුම් ගැනීම. එතකොට අපිට පේනවා සංකත සෑම ධර්මයක්ම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා. ලෝකෝත්තර ස්කන්ධ ධර්මතා ටික හැරුණකොට අපි කියනවා අනික් හැම දෙයක්ම සමුදය සත්‍ය ආදී හැරුණකොට ඒ සංකත දුක් සංකත දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත නම් ඒ සංකත භවයෙන් යුක්ත නම් තුන් භූමිය අනුගියපේ සියලු ධර්මයන් සංකත ධර්මයන් දුක්ඛාර්ය සත්‍යෙහිලා සංග්‍රහ කරනවා. ඇයි ඒක සංකත දුක්ඛ ලක්ෂණේ ඉන්න නිසා. ඒතකොට දුක් වේදනාවක් දුකයි, සැප වේදනාවක් දුකයි, උපේක්ෂා වේදනාවක් දුකයි. දුක්ඛාර්ය සත්‍යෙහිලා තමයි ඒක සංග්‍රහ කරන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියනකොට නාම ගොත්තන්න ජීරති කියලා කියන්න පුළුවන් කියලා අහනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා කියන කොටයි නාමගොත්තන් නජීරති කියන කොටයි ඒක කියන්න පුළුවන්කම තියෙනවා. නාමගොත්තන් නජීරති කියලා කියන්නේ නම්ගොත් දිරීමකට ලක් වෙන්නේ නැහැ කියන එක. ඒක අනිත්‍යතාවය පිළිබඳව කතාවක් නෙමෙයි. රූපේහි ඇතිවෙන ජරා ලක්ෂණය පිළිබඳව කතා කරන දෙයක්. රූපේහි තමයි ජරා ලක්ෂණය विद्यमान වෙන්නේ. නාමගෝත්‍රාදී දේවල් වල ප්‍රඥප්ත්‍යාදී දේවල් වල ලෝකේ අපි කතා කරන ඒ වගේ ව්‍යවහාරයන් තුළ වචී සත්‍යය ඇතුලේ ඒ දේවල් වල ඇත්තේ නැහැ දිරණ බව. ඔබ සිය වතාවක් කෙනෙකුගේ නම කිව්වත් ඒ නමේ ඇත්තේ නැහැනේ දිරණ බව. ව්‍යවහාරය තුළ ඒක දිරණ බවක් ඇත්තේ නැහැ. එක නමක් ගැන මුළු ලෝකෙම එක වතාවක් කිව්වත් ඒකේ දිරණ බවක් ඇත්තේ නැහැනේ. අවුරුදු 100ක් ඒ නම කී කී හිටියත් ඒ නමේ දිරණ බවක් ඇත්තේ නැහැනේ. හැබැයි රූපයේ දිරන බවක් තියෙනවා. ගත වෙන මොහොතින් මොහොත මොහොතින් මොහොත ඒක වෙනස් වෙන බවක් වෙනවා. එතකොට ඒක තමයි දිරීම කියලා කියන දේ, ජරාව කියලා කියන දේ. අනිත්‍යතාවය කියලා කියන්නේ ඔය ජරා ලක්ෂණයෙන් තේරුම් ගන්න ඕන දෙයක් නෙමෙයි. අනිත්‍යතාවය කියලා කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. එතකොට සංකත සියලු සංස්කාරයෝ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. හේතු නිසා හටගන්න සංකත සියලු සංස්කාරය. රූපස්කන්ධය සංඛාර ධර්මයක්, සංකත සංස්කාරයක්. එතකොට මේ රූපස්කන්ධයේ හේතු නිසා උපදිනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටික නිසා හටගත්ත දෙයක්. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ නිරෝධයෙන් රූපේ නිරෝධයට යනවා. වේදනා ස්කන්ධය සංස්කත සංස්කාරයක්. එතකොට සංකත සංස්කාර ධර්මයක්. ඒක හේතු නිසා හටගත්තු දෙයක් හේතු නැති වෙනකොට ඒ ධර්මය නැති වෙලා යනවා. අනිත්‍යතාවය කියන එක නාම ගෝත්‍රාදී දේ උපදවන ඒ චිත්තචෛසික ධර්මයන්ටත් පොදුයි. රූපය කියන තැන අපි විඳිනු ලබන අත්දකිනු ලබන ඒ අවස්ථාවන්ටත් පොදුයි. අනිත්‍ය කියන දේ ඒ හැම තැනකටම පොදු දෙයක්. ඒ නිසා අනිත්‍ය කියන ධර්මයේ පිළිබඳව කතා කරනකොට ඒක දිරීම කියන දේත් එක්ක අපි සමීප කරගන්න නැති තරමට වඩා මේක තේරුම් ගැනීමට පහසු. ඒ නිසා මේ දෙකම ව්‍යවහාර කරන්න පුළුවන්. නාමගෝත්තං නජීරති කියලා කියන්නේ නාමගෝත්‍රේ දිරන්නේ නැහැ කියලා. ඒක ජරාවට පත්වන ස්වභාවයක් නාමගෝත්‍රවල ඇත්තේ නැහැ. හැබැයි අනිත්‍යතාවය කියන එක ඒක අපිට කතා කරන්නට පුළුවන් කමක් නැහැ. එක වතාවක් ඔබට යම්කිසි නාමයක් කිව්වොත් යම්කිසි ධර්මයක් ගැන කතා කළොත් ඒක නැවත උපදිනවා කියන එක කියන්න පුළුවන් කමක් නැහැ. ඒක යම් වචනයක් හෝ යම් සිතක් හෝ යම් දෙයක් හෝ නැවත උපදින්න පුළුවන් කමක් නැතුව අපි කොහොමද එකම නමක් නැවත නැවත උපදිනවා කියලා කියන්නේ නැහැ. හේතු ඇති කල්ලි හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් විතරයි. ඒ නිසා ඒ නාම ගෝත්‍රාදී ධර්මයන්ගේ දිරීමක් අපිට වෙනම පණවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම නාම ගෝත්‍රාදී ධර්මයන් උපදන චිත්තචෛසික ධර්මයන්ගේ හටගන්න බවක් නිරුද්ධ වීමක් තියෙනවා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. ඒ නිසා ඒකේ අනිත්‍ය ලක්ෂණය කියන එකේ චිත්තචෛසික ධර්මයන්ගේ පැත්තෙන් කතා කරන දෙයක්. සබ්බේ සංඛාර අනිච්ඡාති කියලා කතා කරන්නේ ඒක. එතකොට ඒක දිරීමත් එක්ක අනුයාත කිරීමක් කියන දේ නෙමෙයි එතනදී සිද්ධ වෙන්නේ. ඒක බොහොම සියුම්ව ඔබ තේරුම් ගන්නට ඕන දෙයක්. ඊට පස්සේ සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ මොකක්ද? සත්‍යානුලෝමික ඥානයෙන් සෝවාන් යෙදෙන්නේ සෝවාන් මාර්ගයට පෙර සෝවාන් මාර්ගසිතට පෙරද සද්ධානුසාරී හෝ ධම්මානුසාරීයයි කියන්නේ මේ පුද්ගලයිද්දද කියලා අහනවා. එතකොට ඇත්තෙන්ම සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ මාර්ග සත්‍යයට අනුලෝම යන නුවණ නිසා. එතකොට සම්මුති වචී සත්‍යයක් තියෙනවා නම් ඒක විලෝමණය වෙන්නේ නැතුව මාර්ග සත්‍යයට අනුලොම්ම යන ලෝකෝත්තර දර්ශනයට භූමියට අනුරූපී වන එහා අනුයාත වන සත්‍යක් නිසා තමයි ඒක සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ. එතකොට අපිට හම්බෙනවානේ කම්මස්සගත ඥානය, සත්‍යානුලෝමික ඥානය, මග්ග සමංගිස්ස ඥානය, ඵල සමංගිස්ස ඥානය කියලා අපි මේක බෙදා දක්වනවා. ඥානය ප්‍රඥාව. එතකොට එතනදී කම්මස්සගත ඥානය කියලා කියන්නේ කර්මයේ කර්මඵලය අදහන නුවණ සත්‍යානුලෝමික ඥාණයෙන් මෙපිට තියෙන හැම දෙයක්ම අපිට බෙදන්නට සිද්ධ වෙනවා කම්මස්සගත ඥානය ඇතුළත සංග්‍රහ කරලා. සත්‍යානුලෝමික ඥාණයෙන් මෙපිට තියෙන හැම දෙයක්ම. සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ ලෝකෝත්තර සත්‍යයට පෙර යන දෙයක්. මාර්ගය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගසිත. ලෝකෝත්තර මාර්ගය. සෝවාන් මාර්ගය හෝ සකුදාගාමී මාර්ග අනාගාමී මාර්ග අරිහත් මාර්ග. ඵලයේ ඵලය කියලා කියන්නේ ඒ මාර්ග ඵලය මාර්ගය තුලින් ලබාගත් ඵලය. එතකොට එතන ප්‍රයෝගේ නෑ මාර්ගයේහි ප්‍රයෝගේ තියෙනවා ඵලයේහි ප්‍රයෝග ප්‍රතිපස්සද්ධිය තියෙනවා ප්‍රයෝගේ සංසිඳිලා තියෙනවා. එතකොට මාර්ගයේහි ඵලය ලැබීම සඳහා වෑයම තියෙනවා. එතකොට මෙන්න මෙතනදී දැන් මාර්ගඥානය වෙනම පෙන්නනවානේ. එහෙනම් සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ මාර්ගයත් එක්ක සෝවාන් මාර්ගයත් එක්ක තියෙන එකක් නෙමෙයි මාර්ගයට පෙර අතුව තියෙන එකක්. සෝවාන් මාර්ගයට පෙර අතුව තියෙන එකක්. ඒක සද්ධානුසාරී ධම්මානුසාරී කියන පුද්ගලයින්ට ඒ සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයින් අනිවාර්යයෙන්ම සත්‍යානුලෝමික ඥාණයෙන් යුක්තයි. ඒ පුද්ගලයා සත්‍යානුලෝමික ඥාණයෙන් යුක්තයි. සත්‍යානුලෝමික ඥාණයෙන් යුක්ත බව නිසාම තමයි ඔවුන් සද්ධානුසාරී ධම්මානුසාරී බවට පත් වෙන්නේ. ඒ නිසාම තමයි ඔවුන් ඒ සෝවාන් ඵලයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ ලෝකෝත්තර සත්‍ය ලෝකෝත්තර මාර්ගයේ උපදවන්නට පෙර ආතුව ඇති වෙන පෙර ආතුව උපදින පෙර ආතුව හටගන්න සිතක්. ඒ විදිහට අපි ඒක තේරුම් ගත්තාම හරි. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ලැබීමට විදර්ශනා භාවනාවද කළ යුතු එසේනම් මේ පංච උපාදානස්කන්ධය උදේවැය බැලීමද කියලා. ඔව් චතුරාර්ය සත්‍ය පිළිබඳව කෙනෙකුට අවබෝධ කරගන්න කැමති නම් එයා උත්සාහවත් විය යුතුයි අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධය උදේවැය බලන පැත්තේ. පංච උපාදානස්කන්ධය උදේවැය බලනවා කියලා කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුක්ඛාර්ය සත්‍යන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ඒක පංච පාදානස්කන්ධය හට ගැනීම වැයවීම කියලා බලන්නේ මොකද්ද? සංකත දුක්ඛ ලක්ෂණය පිළිබඳව තේරුම් ගන්න උත්සාහවත් වීම තමයි ඒ සිද්ධ කරන්නේ. ඉතින් පංච පාදානස්කන්ධය හට ගැනීම වැයවීම බලනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දකින්නට දරන වෑයම දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දකින්නට දරන උත්සාහය තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ ඒ ඔස්සේ. ඒ අනුව අපි කරන්නට ඕනේ මොකද්ද? පංච පාදානස්කන්ධයේ හට ගැනීම වැයවීම දැකිය යුතුයි චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා. එතකොට අපි දුක පිරිසිඳ දකිනවා. පංච පාදානස්කන්ධය උපදින්නේ මේ ආකාරයට, නිරුද්ධ වෙන්නේ මේ ආකාරයට කියලා දකිනකොට, එහි හට ගැනීම සහ වැයවීම දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා. ඇයි තණ්හාව පවතින දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ ඒ ස්කන්ධ ධර්ම ටිකක හටගෙන වැය වෙන බව දකින නිසා. එතකොට ඒ ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කිරීම නිසා සමුදේට යෙදෙන්න තනක් නැති වෙනකොට අනාගතයේ තිබඳ ස්කන්ධ උපදින්න තියෙන හේතුව අද දුරු කරපු බවට අනුත්පාදයේ පිළිබඳවත් අපිට ඥානයක් උපදලා තියෙනවා දුක්ඛ නිරෝධය පිළිබඳව ප්‍රඥාවක්. ඒ වගේම ඒ සඳහා අපි පවත්වපු ලෝකෝත්තර මාර්ගය මොකක්ද කියන එක පිළිබඳවත් අපිට නුවණ තියෙනවා ලෝකෝත්තර ආරියෂ්ඨාංගික මාර්ගය පිළිබඳව. එතකොට ආපහු ආරියෂ්ඨාංගික මාර්ගයේදී ආපහු දුක්ඛේ ඥානං කියලා දුක පිළිබඳව දන්න තැන තමයි අපේ නුවණ ගන්නෙ මේ චක්‍රය තුල තමයි අපිට නිවන දක්වා ප්‍රවාහය ගලාගෙන යන සිද්ධ වෙන්නේ. ඒ සඳහා ඔබ අද කළ යුතු දේ මොකක්ද කියන එක ගැන හොයනවා නම් බලනවා නම් ඇත්තෙන්ම ඔබ කළ යුතු දේ බවටපත් වෙන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව මෙනෙහි කිරීම තමයි මේ හට ගැනීම වැයවීම උදේවැය දැකීම තමයි විපස්සනාව තමයි ඔබ සිද්ධ කළ යුතු දේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා. ප්‍රිය අලංකාර රූපයක් පෙනෙන විට කිනම් පාටින් පෙනුනත් කිනම් හැඩයකින් පෙනුනත් මේ සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් පමණක් බව සිතා රූපය පිළිබඳව ඇති තණ්හාව දුරු කළ හැකිද යන්න පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට තණ්හාව කියන එක යටපත් කරන්න පුළුවන්. අප ඔබට පේන ප්‍රිය අලංකාර රූපයක් පිළිබඳව ඒක මොන හැඩයෙන් මොන වර්ණයෙන් පෙනුනත් ඔබ දැන් අපිට තණ්හාව කියන එක ඉස්මතු වෙන ආකාර දෙකක් තියෙනවානේ. වට්ටමූලික තණ්හා සහ සමුදාචාර තණ්හා විදිහට. එක පැත්තකින් තණ්හාව ඉපදිලා තණ්හාව ඔබව පාලනය කරනවා මේ වස්තු පැත්තේ. අපිට ඒක කියන අපි වස්තු තණ්හා කියලා. ඒ කියන්නේ ඔබ දරුවට ආදරේ, ගෙවල් දොරවල් වලට කැමති, මිල මුදල් වලට කැමති, ලස්සන රූප වලට කැමති, මිහිරි ශබ්ද අහන්න කැමති. දැන් මේ යෙදෙන තණ්හාව, මේ යෙදෙන ආශාව මොකද්ද? ඒක කෙලින්ම ඔබට මේ එදිනෙදා ජීවිතය ඇතුළේ මේ දේවල් වලට ජීවත් වෙනකොට ඇතිවෙන තණ්හාවක්. ඇත්තටම කිව්වොත් සසර පැවැත්ම සිද්ධ වෙන්නේ ওই තණ්හාව මත නෙමෙයි. සසර පැවැත්ම සිද්ධ වෙන්නේ ස්කන්ධ ටිකකට කරන තණ්හාව නිසා. ස්කන්ධ ටිකකට කරන නිකාන්ති තණ්හාව නිසා තමයි ඔබ සසර උපදින්නේ මේ පැවැත්ම තීරණය වෙන්නේ සංසාර චක්‍රයක් සංසාර පැවැත්මක් තියෙන්නේ නිකාන්ති තණ්හාව නිසා. එහෙනම් අපි දුරු කරගන්න ඕනේ මොකක්ද? නිකාන්ති තණ්හාව තමයි දුරු කරගන්න ඕනේ. හැබැයි නිකාන්ති තණ්හාව දුරු කරගන්න බෑ. අර වස්තු තණ්හාව බොහොම බලවත් ලෙස පිහිටපු කෙනෙකුට. ඒ නිසා අපි ඒක දුරු කරගන්න ඕනේ. දැන් ඒක උපදින්නේ කොහොමද? කෙනෙක් සුබ නිමිත්ත නැවත නැවත අයෝනිසෝ මනසිකාරය කරනකොට ඒ කියන්නේ ඇහැට පේන රූපයක් වර්ණ වශයෙන් හැඩසටහන් වශයෙන් ලස්සනයි ප්‍රියකරුයි කියලා ඒක ගැන නැවත නැවත හිතන්න ආයෙත් ආයෙත් කල්පනා කරන්න යනකොට මොකද්ද වෙන්නේ ඒක ගැන තමන්ගේ හිතේ ආශාව උපදිනවා කැමැත්ත උපදිනවා තණ්හාව උපදිනවා අන්න එතන බලවත් ප්‍රශ්නයක් අපිට තියෙනවානේ අපිට ඒ ඉස්තේ ආශාව කැමැත්ත තණ්හාව උපදින්නේ ඒක ගැන අපව අපව හිතන්න යනකොට දැන් ඒ සඳහා අපිට සතිපට්ඨානෙදී අපිට පෙන්නනවා මූලික වශයෙන් අපි කළ යුතු දේ මොකක්ද කියන එක පිළිබඳව. මූලික වශයෙන් අපි කළ යුතු දේ මොකක්ද? ඒක අර පූර්වයෙන් අපි කළ යුතුයි අපේ මනස අර නානත්ව වශයෙන් සුභ සංඥා වශයෙන් ඇසුරු වෙන තැන ඒ ඉඩ කඩ වැළැක්වීම සිද්ධ කළ යුතුයි. අන්න ඒ සඳහා අපි කරන ගන්න වෑයම ඒ සඳහා කරන උපක්‍රමය තමයි අපි ඒක ධාතු වශයෙන් දකිනවා. ඇහැට රූපයක් මොනතරම් ලස්සනයි කියලා පෙන්නත් මේ සතර ධාතුවේ පැවැත්මක් නේ. ධාතුව වෙනස් වෙලා යනවානේ. මේ පුද්ගලයෙක් කියලා සතර ධාතුවේ පැවැත්මක් නේ. ධාතුවට වටිනකමක් නැහැනේ. අපි ඒක ධාතු වශයෙන් දකින්නේ හිත නැවත නැවත පුරුදු කරනවා. එතකොට හිත නැවත නැවත සතර ධාතු වශයෙන් දකින්න පුරුදු කරනකොට හිතේ සතර ධාතු වශයෙන් දකින ගතිය නිසා ඒ ස්වභාවය නිසා අපිට යම්බඳු ආකාරයකින් අර සුබ නිමිත්තෙන් නැවත නැවත ඇසුරු වෙන බවක් තියෙනවා නම් පුද්ගල සංඥාවන්ගෙන් මනස වැසී යන බවක් තියෙනවා නම් ඒක දුරු කරගන්නට අර බලන විදිහ අපි දකින ක්‍රමය අපිට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ නැවත නැවත උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සතර ධාතුන්ගේ ස්වභාවයක්ම නේද? අවකාශ ධාතුව අවුරගෙන මේ සතර ධාතුවේ නැගීමක් නේද කියන එක ගැන සිහිය පවත්වන්නට ඔබ නැවත නැවත උත්සාහවත් වන්නට ඕනේ. අන්න එතකොට ඔබට පුළුවන්කම තියෙනවා මේ සතර මහා ධාතු පිළිබඳව සිහි නුවණ පැවැත්වීම තුළින් අර දේ පිළිබඳව තියෙන රළු ඕලාරික තණ්හාව දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් එහෙම ධාතුවක් කියන දේ දෙයක් හැටියට පෙනුනේ කොහොමද කියන එක පිළිබඳව පංච උපාදානස්කන්ධේහි හට ගැනීම සහ වැයවීම පෙන්වන පැත්තට ඔබේ මනස යොමු කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ තුළ ඔබට ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීමත් ඉතුරු නැතුව Nirodhayak දකිනකොට අර ස්කන්ධ ටිකට තණ්හාව යෙදෙන පැත්තක් තියෙනවා නම් ඒ ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාව දුරු කරගන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ විදිහට ඔබට පුළුවන් ඒ පැත්තෙන් වෑයම් කරන්නට ඒ ඒ පැත්තෙන් ඔබට පුළුවන්කම තියෙන විදිහට උත්සාහවත් වෙන්නට. ඊට පස්සේ අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. එක්තැනක වාඩි වී භාවනා කරන විට ස්කන්ධවල අනිත්‍යතාවය හොඳින් පේනවා අනාත්ම සතර මහා ධාතු රූපයෙන් රූපයකින් අනාත්ම වර්ණ සතහනක් හැදෙන බව පැහැදිලි එදිනදා ජීවිතයේදී සවිඥානික රූපයක් හමුවන තැනකදී පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා පසුව සිහි වෙන ස්වභාවය අනාත්ම වර්ණ සතහනක් බවන හිතුවොත් එදිනෙදා ජීවිත ක්‍රියාකාරකම් කළ නොහැකි තත්ත්වයක් ඇති වෙනව නේද කියලා කොහොමද ඒ වගේ තැන්වලදී ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇත්තටම මාර්ගයේ වඩන මුල් අධීරකදී අපි දෙයක් හෝ කෙනෙක් කියලා දැක්කට පස්සේ තමයි අපිට ඒ පිළිබඳව සිහි ඉපදවීම වෙන්නේ. මාර්ගය සඳහා ලෝකෝත්තර මාර්ගයේ ඉපදවීම සඳහා උත්සාහවත් වෙනකොට ඒ දෙවැනි අවස්ථාවකදී දෙවැනි පියවරකදී තමයි අපි ඒ සඳහා වෑයම් කිරීම සිද්ධ කරන්නේ අපි ඒ සඳහා උත්සාහවත් වීම සිද්ධ කරන්නේ අපිට පුළුවන් කමක් නැහැ එකපාර පෙරපසු නැතුව එතෙන්ට හිත තියන්න. ඒ නිසා හැබැයි ඒක අපි බහුලීකృత කිරීම තුළ තමයි ඒ තැනට අපේ හිතපත් කරගන්නටත් අපිට පුළුවන්කම තියෙන්නේ. නිසා ඒක අත් නොහරගෙන අපි පවත්වාගෙන ආ යුතු වීරයක් එතන තියෙනවා. අපි සිද්ධ කළ යුතු ක්‍රියාකාරකමක් එතන තියෙනවා. හැබැයි එදිනදා ජීවිතය තුළ සවිඥානික පුද්ගලයෙක් අපිට ඇසුරු වෙනකොටත් එතන සිද්ධ වෙන්නේ අර අවිඥානික රූපයකදී දැක්කා වගේම වර්ණ සතානක් ඇස් හමුවට එන එක තමයි. ප්‍රශ්නය හැටියට මම හිතනවා මෙතනදී වඩාත්ම යොමු වෙලා තියෙන අපි කොහොමද එදිනදා ජීවිතේ කටයුතු කරගන්නේ කියන එක ගැන අපි ඒ විදිහට මානසිකාරයක් තිබුණොත් ඇත්තටම ඔබ නුවණින් නුවණ ඇතුවම ඒ පිළිබඳව පරිහරණය කරන්නට ඔබ ටිකක් උත්සාහවත් වෙන්න. පරිඥානකව ඔබේ ඇස් ඉදිරි පිටට එන කෙනෙක් දිහා බලලා ඔබේ දරුවා වෙන්න පුළුවන්. එතකොට ඔබ හොඳට දරුවා දිහා බලන්න පුරුදු වෙන්න ටිකක් හොඳ සිහිනුවණින් යුක්තව මේ කතා කරන්නේ මේ ඔබට මේක කරන්න පුළුවන් දෙයක් කියලා ඔබට තේරුම් ගන්න අවශ්‍ය නිසා. දරුවා කියලා ඔබේ ඇස් සමට රූපේ එනකොටම ඔබ ඒ රූපේ ඒ පේන තැනකදී අසුරු කරන්නම පටන් ගන්න දරුවා කියන තැන සිහිනුව නැතු. ඒ කියන්නේ මේ දරුවා කියන ඇහැට පේන වර්ණ සටහන ඇහැට පේන තැනකදී හිත පැත්තෙන්ම දරුවා කියලා මනස රූපෙට සීමා කරගෙනම නේද මේ ඉන්නේ කියන එක ගැන නුවණ තියාගෙන දරුවාට කතා කරන්න පුළන්ද කියලා බලන්න. ඔබට බැරි කමක් නැහැ. ඔබට ඒක කරන්න පුළුවන්. ඒක සිහියෙන්ම කරන්න පුළුවන්. ඒක නුවණින්ම කරන්න පුළුවන්. එතකොට ඒ නුවණින්ම කරන මට්ටමට ඒක සාක්ෂාත් වීම වේගවත් වෙනවා. අපිට ඒක පිහිටා සිටීම කියන දේ වැඩි වෙනවා. එතකොට අපි දියුණු මදි නිසා තමයි අපි පැත්තකට වෙලා කල්පනා කරමින් ඒ ගැන මානසිකාරය පවත්වන්න තියෙන්නේ. කියන්නේ දැන් සොල්දාදුවෙක් පුහුණු වෙනකොට එකපාර ගිහිල්ලා යුද්ධ භූමියේ මැද්දට ගිහිල්ලා පුහුණු වෙන්නේ නැහනේ. එයා පුහුණු වෙන්නේ සත්‍ය ලෙස යුද්ධය නොපවතින තැනක පුහුණු වෙලා සත්‍ය ලෙස යුද්ධයට යනවා. ඒකද सिद्ध කරන්නේ. ඒ වගේ තමයි මේ හිත වඩන කෙනත් යෝගාවචරයා භාවනා කරන කෙනත් මොකද කරන්නේ? එකපාර ගිහිල්ලා යුද්ධෙට යනවා නෙමෙයි. එයා එක පැත්තකට වෙලා අරමුණු එන්නේ නැති වෙන නැති තැනකදී එයා බලනවා හිත দমনය කරගන්නේ කොහොමද කියලා. එතන ඉතාමත් ශක්ති සම්පන්න ලෙස එයා හිත පුරුදු කරනවා. හිත පුරුදු කරලා තමයි එදිනෙදා අරමුණු ළඟට යනකොට එයා ශක්තිමත් හිත පුරුදු කරන්නේ. අර කතාවක් තියෙනවානේ පුහුණුවේදී රුධිරය හෙලන්න දහදිය හෙලන්න යුද බිමේදී රුධිරය නොහෙලයි කියලා. එතකොට ඒ වගේ අර Taman එක තැනකට වෙලා වෑයම් කරන එක ශක්තිමත්ව ඊටමත් ඉතාමත් හොඳින් සිද්ධ කරගන්නකොට ඒ ප්‍රඥාව තමයි ප්‍රායෝගික ජීවිතය ඇතුලේ භාවිත කරන්න තියෙන්නේ. අතන භාවිතය අඩු වෙනකොට තමයි එදිනෙදා ජීවිතය ඇතුලේ අපි ක්‍රියාත්මක වෙනකොට අර නුවණ පවත්ත ගන්න අපිට අමාරුයි වගේ තේරෙන්නේ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? අපි අර ප්‍රායෝගික පුහුණුව අරමුණක් නැති තැනකදී ඇති කරගන්න, ඒ කියන්නේ අපි ලෝකයේ එදිනදා වැඩ කටයුතු සිද්ධ නොකොට විවේකයේ ලැබෙන අවස්ථාවලදී ඇති කරගන්න පුහුණුවට වැඩි ඉඩකඩක් අපි වෙන් කරන්න ඕනේ. වගේම ඒක අපි ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රායෝගික ජීවිතය ඇතුළත අපි අරන් එන්න ඕනේ. ඔබට පුළුවන් දරුවා පේන ඉසව ඉඳගෙන ඉන්න වෙලාවකදී ඔබට ඒ ගැන සිහිනුවණින් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. සිහිනුවණින් දරුවට කතා කරන්න පුළුවන්කම තියෙනවා. සිහිනුවණින් ඔබට ඒ තියෙන කටයුත්තක් කරන්න පුළුවන්කම තියෙනවා. එතනින් පටන් ගත්තාම ඔබට ටිකෙන් ටික ටිකෙන් ටික ඒක ජීවිතයට ප්‍රායෝගික පුහුණුවක් කරා අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. එකපාර පුළුවන් කමක් නැති වෙයි. ඔබට අපහසු වෙයි. හැබැයි උත්සාහවත් වෙන්න ඒක බැරි කමක් නැත්තේ නෑ. එතකොට නිමිත්තක් පිළිබඳව යම් කිසි විදිහකින් මේ අර ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය ආදී අවිඥානික ධර්මයන්ගේ පවා ස්වභාවය පිළිබඳව ඔබ ඊටාම හොඳින් දකිනවා වගේ වර්ණ සතහන් මාත්‍රයක් පමණයි කියලා සවිඥානික තැනකදී වර්ණ සතහනක්ම ඇහැට පේන තැනක හිත පැත්තෙන්ම පුද්ගලයෙක් කියලා හිතාගෙන නේද මේ කතා කරන්නේ කියන සිහිය නුවණ උපද්දගෙනම ඔබට වචන කතා කරන්න පුළුවන් අත්මකට ඔබේ හිතපත් කරගන්න පුළුවන්කම ලැබේ. පුංචි පුංචි ව්‍යායාම තුළින් පුංචි පුංචි උත්සාහයන් තුළින් ඒ තැනට ඔබේ මනස පත් කරගන්න උත්සාහවත් වෙන්න සිහිය සහ නුවණින් යුක්තව කතා බහ කරනවා කියන තැනට ඒක ඒක ඔබේ ප්‍රායෝගික ජීවිතය ඇතුලේ ටිකෙන් ටික ඔබ පුරුදු කරගන්න ඕන දෙයක්. ගොඩක් දෙනෙක් භාවනාව අර තැනට විතරක් සීමා කරනවා. ඒ තැනට සීමා නොවි ඒ ප්‍රායෝගික ජීවිතයට ඔබ ඒ භාවනාව රැගෙන යෑම තමයි එතනදී ඉතාම වැදගත් දේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මරණාසන්න අවස්ථාවේදී හැකිනම් සති නිමිත්තේ සිත පවත්වා ගැනීම ප්‍රමාණවත්ද කරුණාකර පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම ගැඹුරු විපස්සනා කිරීමට අපහසු බැවින් දැනට අප විසින් සිත පුරුදු කළ යුතු ආකාරය ගැන කෙටි විස්තරයක් කරලා දෙන්න කියලා. සති නිමිත්තේ හිත තබා ගැනීම කියන එක Tamanta ඉතාමත් හොඳ ආරක්ෂාවක්. සති නිමිත්තේ හිත තියාගෙන ගැඹුරු විපස්සනාවකට යන්න අපහසු නම් ඔබට පුළුවන්කම තියෙනවා බුද්ධානුස්සතිය එකත් එක්ක එකතු කරගන්න. සති නිමිත්ත ඊටමත් හොඳ දෙයක් යෝනිසෝ මනසිකාරයේ සිහිය කියන දේ. හැබැයි මේ සිහිවත් බවත් එක්ක ඔබ ඒ සමග යොදා ගන්න ඕන දෙයක් තියෙනවා. බුද්ධානුස්සතියට හිත යොමු කරන්න, මෛත්‍රියට යොමු කරන්න, ඒක අර විපස්සනා භාවනාව කරනවා තරම් සංකීර්ණ දෙයක් නෙමෙයිනේ. එනිසා ගැඹුරු විපස්සනාවකට යන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ මට්ටමට ඔබ හිත පුරුදු කරලා තියෙනවා නම් හෝ පුරුදු කරනවා නම් දැන් ඉඳලා පුරුදු කරොත් ඒක බැරි කමක් නැත්තේ නැහැ. හැබැයි ඔබ ඒ මට්ටමට යන්න හදිසියේ දැන් ඔබට තේරෙනවා නම් ඒ මට්ටමට කාලෙ මදි හිත වඩන්න කියලා. ඔබ ඉතාමත් ඉක්මනට තමන් කරපු සති නිමිති හිත තියාගෙන තමන් කර කුසලයන් පිළිබඳව සිහි කරන්නේ. තමන් කරපු දුර්ලභ කුසලයන් වැඩිපුර පුරුදු කර කුසලයන් පිළිබඳව සිත තබන්න බුද්ධානුස්සතිය පිළිබඳව හිත තියන්න මෛත්‍රිය පිළිබඳව සිත තියන්න උත්සාහවත් වෙන්න ඒක ඔබට ලොකු අස්සසිල්ලක් බවට පත් වෙනවා ඒ නිසා ඒ පැත්තට හිත ඊටාම ඉක්මනින් වඩාත්ම පුරුදු පුහුණු කරන්න ගැඹුරු විපස්සනාවකට හිත යොමු කරගන්න අපහසු ගතියක් තේරෙනවා නම් ඒකෙන් කියන්නේ ඒක එපා කියලා නෙමෙයි අනිවාර්යෙන් ඔබ කළ යුතු දේ තමයි හිත වැටෙනකොට මරණය කියන දේ අපි කරා එනවා කියනකොට මේ දුක් සහිත සසරින් මම කොහොම හරි එතර වෙනවාමයි කියලා විපස්සනා නුවණ පවත්වන්න උත්සාහවත් වෙන එක තමයි කරන්න අවශ්‍යම දේ බවටපත් වෙන්නේ. ඉතින් මේ ගැඹුරු විපස්සනාවකට හිත අද කර්මන්නේ කළා තියාගත්තොත් කායික වේදනාව අභිභවා යමින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ තැනටපත් වෙන්න. හැබැයි අද හිත වදලා නැත්නම් ඔබට ඒ තැනකට යනකොට ඔබට පුළුවන් කමක් නැහැ එකපාර හිත එතෙන්ටපත් කරගන්න. සහ අද හිත පුරුදු කරන්න ඔබට පුළුවන් කායික වේදනාව අභිභවා ගිහිල්ලා ඒ මට්ටමේදී හිත වඩන්න ගැඹුරු විපස්සනාවක හිත පිහිටවන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අද අදම ඔබ උත්සාහවත් වෙන්න වෑයම් කරන්න අර මෛත්‍රිය සහ බුද්ධානුස්සතිය කියන දේටත් ඔබේ අවධානය වඩාත් යොමු කරන්න සති නිමිත්ත පමණක් හිත තබාගෙන ඉන්නේ නැතුව සති නිමිත්ත හිත තියාගෙන බුදු ගුණ තුල හිත තියාගෙන S2 පියාගන්න පුළුවන් නම් බුදුගුණ මේ සති නිමිත්ත හිත තියාගෙන මෛත්‍රිය තුළ හිත පිහිටවගෙන ඔබට ඇස් දෙක පියාගන්න පුළුවන් නම් ඒ තැනට හෝ අවමසයෙන් ඔබේ හිත පත් කරගන්න ඒක ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතියි. ඊට පස්සේ නැවත අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා. ප්‍රත්‍යජන පුද්ගලයා විසින් අනිත්‍යානුපස්සනාව අනාත්මානුපස්සනාවේදී විපස්සනා ඥාන වඩන විට ඒ මානසිකාර්ය පවත්තන කාලය තුල ඇතිවන ඥානචර්යා සිත්වලට කුසල විපාක ලැබෙනවාද කියලා කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්මයක් අනිත්‍යානුදර්ශනය කියන ඥානචර්යාවන් එතකොට ඒ කර්මයන් ප්‍රධාන වශයෙන්ම ප්‍රතිසන්දි විපාක ලබා දෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඒ කර්මයකට විපාක හැටියට ප්‍රතිසන්දි විපාක ලබා දෙනවා කියන එක වෙන්නේ හැබැයි ඒ වඩන ප්‍රඥාව හේතු වෙනවා යම්කිසි කුසලයක් නිසා ප්‍රතිසන්දිය ගන්නකොට දැන් අර අනිත්‍යානුපස්සනාව වගේ දෙයක් පුරුදු කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඥානචර්යාවකදී ඒ හිත පුරුදු කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය තුළ හිත පිහිටි කෙනෙක් හිත පාලනය කරගන්න පුළුවන් කෙනෙක්. එයා අනිවාර්යයෙන්ම සුගතියකට යනවා. වැඩි ප්‍රතිශතයක ඉඳ තියෙන එයා සුගතියකට යනවා. බොහොම යම් කිසි හේතුවක් නිසා ඉතාලම අඩුමඩු ප්‍රතිශතයක් තමයි දුගත්තේකට යන්න තියෙන්නේ. ඒ මට්ටමේ හිත වඩාත්ම අනිත්‍ය සංඥා වගේ තැනක හිත ප්‍රගුණ කරන කෙනෙක් නම් එයා ගොඩක් වෙලාවට සුගතියකට යන කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට ඒ වෙන වෙන කර්මයක් ඇසුරු කරගෙන එයා ප්‍රතිසන්දි විපාක ගෙනත් දෙන කුසලයක් ඇසුරු කරගෙන සුගතියකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ යන ඕනම තැනක ප්‍රඥාව ලබා දෙන්න ප්‍රඥාව උපදවන්නට ප්‍රඥා සම්පන්නෙක් බවට පත් කරන්නට අර කර්මය හේතු වෙනවා. ප්‍රතිසන්දි ගැනල්ලා විපාක දුන්නේ නැති වුණත් ඒ ඒතන ප්‍රඥා සහිත ආත්ම භාවයක් පවත්වන්නට උපකාර කරනවා ඒ අනිත්‍යානු දර්ශනය ආදී පුරුදු කිරීම තුලින්. ඒ නිසා ලෞකික කුසලයන් කරන්න කියලා දේශනා කරන්නේත් ඒ නිසා ඒ වගේම හිත দমনය කරගන්න වෑයම් කරන්න කියන්නේ ඒ නිසා. එතකොට ඒක ප්‍රතිසන්දි විපාක ගෙනල්ලා දෙන්නේ නැති නැති වුණාට අපිට ඒක ප්‍රඥාව උපදින ආත්මභාවයන් ප්‍රඥා සම්පන්න ආත්මභාවයන් කරන්නට ඒ ප්‍රඥාවෙහි වැඩිම ප්‍රඥාවෙහි දියුණුව උපකාර වෙනවා. එතකොට ඒ අනුව විපාක ලැබෙනවා කියන එකෙදී අපිට කතා කරන්නට වෙන්නේ විපාක නොලැබෙනවා කියලා නෙමෙයි විපාක ලැබෙනවා හැබැයි ප්‍රතිසන්දි විපාක නෙමෙයි ඒ කුසලයට අනුරූපී වූ ප්‍රඥා සහිත තැනක් උපදවන්නට අවශ්‍ය විපාක පැත්ත ලැබෙනවා කියන එක තමයි එතනදී අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා මග්ග සමංගිස්ස ඥානය සහ ඵල සමංගිස්ස ඥානය පැහැදිලි කරලා දෙන්නට කියලා මේ මේ අවස්ථාවවලදී සලායතන Nirodha අවබෝධය ඇති වෙන්නේ මානසිකාර කරන අවස්ථාවේදී විතරද නැතිනම් එළඹ සිටි අවබෝධයක්ද කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මග්ග සමංගිස්ස ඥානය කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ සකුදාගාමි අනාගාමි අරිහත් මාර්ගයේ උපදින අවස්ථාව. මාර්ග සිතේ තියෙන ප්‍රඥාව මග්ග සමංගිස්ස ඥානය. එතකොට මාර්ග සිතේ තියෙන ප්‍රඥාවේදී ඵලය ලැබීම සඳහා තියෙන උත්සාහවත් වීම තියෙනවා. ඵලයේ ඉපදවීම සඳහා තියෙන උත්සාහවත් වීම තියෙනවා. ඵලයේදී ප්‍රයෝග ප්‍රතිපස්සද්ධිය තියෙනවා. ඒ කියන්නේ අර උත්සාහවත් වීම සංසිඳිලා දැන් එතනට පැමිණිලා තියෙනවා. දැන් ඔබ ඔබ යම් කිසි විදිහකින් ඔබ යම් ඉලක්කයකට යන්න, ගෙදරකට යන්න ඔබ ක්‍රියාත්මක වෙනවා. දැන් පිටත් වෙලා තියෙන. දැන් ඔබ යනවා. එතකොට ඒ යෑම තියෙනවා. ඔබ ආසන්නම අවස්ථාවේදී ආසන්නතම තැනදීත් ඔබේ වෑයම වෑයම තියෙනවා. ඒ ඊට පස්සේ අවසාන ඉරට ඔබ හිතන්නම තරගයක් කියලා. ධාවන තරගයක්. ධාවන තරගයක දුවනවා කියන්නේ. දුවගෙන යනකොට දැන් තරගය නිමා කිරීම සඳහා තියෙන සීමා ඉර ඉරට ආසන්න වෙනවා. ආසන්න වෙලා අපි අවසාන සීමා ඉරට ඔහු අඩිය තියනවා. ඒකට අඩිය තියන්න හදනකොට අඩිය තියන්න পায় ඔසවා එතෙන්ට තියනකොට මොකද්ද වෙන්නේ? ප්‍රයෝගයේ තියෙනවා. උත්සාහවත් වෙන ගතිය තියෙනවා. අඩිය තිබ්බට පස්සේ තිබ්බට පස්සේ ප්‍රයෝග පටිපස්සද්දී දැන් ප්‍රයෝගයේ සංසිඳිලි ඉවරයි. තිබ්බා. දැන් හරි. අවස්ථාව සම්පූර්ණ කළා. එතකොට ඵලයේ ඥානයේදී හැම වෙලාවකදීම ඵල සමංගිස්ස ඥාන කියලා කියන්නේ ප්‍රයෝග ප්‍රතිපස්සද්ධිය ලබාගත් අවබෝධය තියෙනවා. මග්ග සමංගිස්ස ඥාන කියලා කියන තැනදී ප්‍රයෝගයේ තියෙනවා. උත්සාහවත් වෙනවා. මාර්ගය ලැබීම සඳහා උත්සාහවත් වීම තියෙනවා. ඒ නිසා ඒ මාර්ගයට වඩා ඵලය අතිශය තවත් ශාන්තතරයි ප්‍රණීතතරයි. හැබැයි මාර්ගයේහිම ඵලය හැටියටයි අපිට ඵල සමංගිස්ස ඥානය හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සලායතන නිරෝධය කියන දේ අපිට එළඹ සිටි දෙයක් බවටයි රහතන් වහන්සේටපත් වෙන්නේ. සලායතන නිරෝධේ නිවනයි කියනකොට ඒ සලායතන නිරෝධ සංඛ්‍යාත නිවන රහතන් වහන්සේගේ මට්ටමේදී එළඹ සිටි මට්ටමක තියෙනවා. ඒක මානසිකාර්යය කළොත් විතරක් පේනවා. මානසිකාර්යය නොකළොත් නොපෙනෙනවා කියන එකක නෙමෙයි. දැන් අපි ලෝකේ අසුරු කරන මට්ටමක් තියෙනවානේ. කාම භූමියේ කාම ධාතුවේට අදාළ චිත්තචෛසික ටිකක් තියෙනවා විපාක සංතතියක් තියෙනවා. එතකොට ওই විපාක සංතතිය උපදින්න නැතු යනවා කියන එකක් කියන්න පුළුවන් කමක් නැහැනේ. මේ කතා කරන්නේ එතනින් නෙමෙයි. ඒකට අපි කර්ම සකස් කරනවා. කාමාවචර හෝ වේවා, රූපාවචර හෝ වේවා, අරූපාවචර හෝ වේවා අපි කර්ම සකස් කරනවා. දැන් කර්ම ප්‍රහාණය කරලා අර ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කරන මට්ටමක කෙනෙක් ලෝකෝත්තර ඵලයක් උපදව ගත්තා නම් එතකොට ඒ පුද්ගලයාට එළඹ සිටි මට්ටමක නුවණක් තියනවා මානසිකාර්ය ඒ කියන්නේ මානසිකාර්ය නැතුව මොකක්වත් යෙදෙන්නේ උපදිනවා කියන එක නෙමෙයි. මානසිකාර්ය කියන ධර්මයේ පැත්තෙන් ගත්තාම මානසිකාර්ය ඇති තැනකම තමයි සලායතන නිරෝධය සාක්ෂාත් වෙන්නේ. මානසිකාර්ය නැතුව සලායතන නිරෝධය සාක්ෂාත් වෙන්නේ නැහැ. මොකද හැම හිතකම මේ සම්බචිත්ත සාධාරණ චෛතසිකයක් ඇතුළේ මානසිකාර්ය කියන ධර්මයේ යෙදෙනවා. මෙතනදී අර නිවන කියන එක අරමුණු කළොත් විතරයි පේන්නේ කියලා අරමුණු නොකළොත් නිවන නැහැ කියන එකක් වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවකදීම උන්වහන්සේට එළඹ සිටි මත්තමක උන්වහන්සේගේ විමුක්තිය තියෙනවා. යාචමේ අකුප්පා චේතෝ විමුක්තිය. ඒත දග්ගමිදම් වික්කවේ සාරං ඒතම් පරියෝසානං යම් මේ අකෝප්‍ය චේතෝ විමුක්තියක් තියෙනවා නම් ඒක කෝප්‍ය වෙන්නේ නැහැ මොකකින්වත්. ඒ අකෝප්‍ය චේතෝ විමුක්තිය පිළිබඳව තමයි අපි කතා කරන්නේ සලායතන නිරෝධය කියලා. නිවන කියලා මේක අග්‍රතම දේ හැටියට කියලා ඒ නිසා රහතන් වහන්සේ වෙලාවක නිවන ඉන්නවා වෙලාවකට නිවන නැහැ එහෙම කියන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා සලායතන නිරෝධය කියන එක එළඹ සිටි අවබෝධයක් ඒක අවස්ථාවට පමණක් කර්මණු කරන දෙයක් වෙන්නේ නැහැ සෝවාන් ආර්යයන් වහන්සේට එක මට්ටමක දිට්ඨි විසුද්ධියක් ඇති බව පැහැදිලි කළා මේ අනිත් විසුද්ධීන් වලට බලපානවා ඔව් සප්ත විසුද්ධීන්ගෙදී සෝවාන් ආරයන් වහන්සේට ditthi visuddhiය සම්පූර්ණයි. අනිත් විසුද්ධියනොත් නැතුව නෙමෙයි. ඒකට සීල විසුද්ධිය ආදී අනිත් විසුද්ධීන් පවා සෝවාන් ආරයන් වහන්සේට ඒ ඒ මට්ටම් වලින් දැන් අපි ගත්තොත් ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය පවා සෝවාන් ආරයන් වහන්සේට සාක්ෂාත් වෙනවා. එතකොට හැබැයි ඒ සෝවාන් ඵලයට අදාළ සීමාවෙන් තමයි ඒක වෙන්නේ. සකුදාගාමී ආරයන් වහන්සේටත් තියෙන ඒ අදාළ සීමාවෙන්. එතකොට ditthi visuddhi කියන එක සෝවාන් ආරයන් වහන්සේට එළඹ සිටීම සිද්ධ වෙනවා. මිච්ඡා ditthිය ප්‍රහාණයටපත් වෙන නිසා ditthිය සම්පූර්ණයෙන්ම සවිසුද්ධ භාවයට අනිවාර්යයෙන්ම සෝවාන් ඵලයේදීපත් වෙනවා. ඒ නිසා මේ අනිත්‍ය සුද්ධීන් වලටත් ඒ බලපෑම කියන්නේ තියෙනවා. ඒ කියන්නේ සෝවාන් ආරයන් වහන්සේ සත්‍ය සුද්ධිය පුරනවා. පිරිලා තියෙනවා. සෝවාන් වෙනකොට සකුදාගාමි ආරණ්‍ය වහන්සේටත් පිරලා තියෙනවා අනාගාමි ආරණ්‍ය වහන්සේටත් පිරලා තියෙනවා රහතන් වහන්සේටත් සත්ත්වවිසුද්ධියම පිරিলা තියෙනවා ඊට පස්සේ සත්ත්වවිසුද්ධිය සහ විදර්ශනා ඥාන ගලපන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහනවා නාම රූප පරිච්ඡේද සහ පච්චේ පරිග්‍රහයේ ඥාන සම්පූර්ණ විය යුතුද ditthi visuddhiya සඳහා නැත්නම් මේවා වෙනත් පරයයන් වලින් තේරුම් ගන්නට පුළුවන්ද කියලා එතකොට නාම නාම රූප පරිච්ඡේදය සහ පච්චය පරිග්‍රහයේ ඥානය ditthi visuddhiය සඳහා අත්‍යන්තයෙන්ම අවශ්‍යයි. ditthi visuddhiය සඳහා අත්‍යන්තයෙන්ම නාම රූප පරිච්ඡේදය සහ පච්ච පරිග්‍රහයේ ඥානය කියන එක අත්‍යන්තයෙන්ම අවශ්‍යයි. එතකොට සත්‍ය විසුද්ධිය සඳහා විපස්සනා ඥාන අපි ගලපනකොට විපස්සනා ඥාන ටික සම්පූර්ණම අපිට ඇතුළත් වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට. සප්ත විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇතුළත මේ ටික අපිට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධිය කියලා කතා කරනකොට ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට තමයි අපි විපස්සනා ඥාන ටික නවමහා විදර්ශනා ඥානම ඇතුළත් කරලා කතා කරන්නේ. එතකොට නාම රූප පරිච්ඡේදය සහ පච්ච පරිග්‍රහයේ ඥානය ආදී දේවල් පවා අපිට දිට්ඨි විසුද්ධියේදී සාකච්ඡා කරනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දිට්ඨි විසුද්ධිය ඇතුළේදී කතා කරනවා නම් ඇයි පටිපදා ඥාන දර්ශන විසුද්ධියට නවමහ විපස්සනා ඥාන ඇතුළත් කරලා තියෙනවා. නාම රූප ධර්මයන් පිරිසිදු දකිනවා, පච්චය පරිග්‍රහ කරනවා. මේතනකදී ditthi visuddhi ඇතුළත් කතා කරලා තියෙනවා නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට මේ ටික ඇතුළත් කරලා තියෙනයි කියලා. ප්‍රතිපදා විශෝධනයේදී මේ නවමහා විපස්සනාවන්හි තියෙන ප්‍රයෝගීතාවය පිළිබඳව ප්‍රධාන වශයෙන් කතා කරනවා. හැබැයි කොතනකදීවත් අපි තේරුම් නොගත යුතුයි සීල විසුද්ධිය සම්පූර්ණ කරලා පුරලා ඉවර වෙලා ditthi විසුද්ධිය පටන් ගන්නවා. ditthi විසුද්ධිය පුරලා මේ ඇති කරගෙන ඉවර වෙලා සීල විසුද්ධිය පුරලා ඉවර කරලා තමයි චිත්ත විසුද්ධිය අපි පටන් ගන්නෙ. චිත්ත විසුද්ධිය පුරලා ඉවර කරලා තමයි ditthi විසුද්ධිය පටන් ගන්නෙ. මෙන්න මේ ආදී ලෙස අපි එක එක විසුද්ධියෙන් එක එක විසුද්ධියට පිළිවෙලට පිරීමයි සම්පූර්ණ වීමයි සිද්ධ වෙන්නේ කියලා අපි කල්පනා නොකට යුතුයි. එක විසුද්ධියක් පුරලා ඉවර වුණාම ඊළඟ විසුද්ධියට සම්පූර්ණ වෙනවා එහෙම නෙමෙයි ඊළඟ විසුද්ධිය උපදිනවා එහෙම නෙමෙයි. එතකොට අපි සීල විසුද්ධිය පුරනකොටම ඒ මට්ටමටම අපිට චිත්ත විසුද්ධිය සම්පූර්ණ වෙනවා. චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරන්නේ යම් මට්ටමටද ඒ මට්ටමටම තමයි අපිට ditthi visuddhiය සාධනය කරගන්න අවශ්‍ය ප්‍රඥාව උපදින්නේ. එතකොට අපි මේ මාර්ගය තුළ යනකොට සත්‍ය විසුද්ධිය අනුපූර්ව ලෙස අපිට පිරීමට යනවා. එහෙම මිසක අපි එකින් එක එකින් එක සම්පූර්ණ කරලා ඊළඟ එකට පැමිණෙනවා කියන තැනකින් අපිට අපියතු නැහැ. ඒ නිසා පටිපදා ඥාන දර්ශන විසුද්ධියත් අපිට මේ ලෝකෝත්තර මාර්ගය ගැන කතා කරනකොට හම්බෙන එක හම්බෙන එකේදී අපි පච්චේ පරිග්‍රහේ ඥානයත් ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානය ධිට්ඨිවිසුද්ධිය ඇතුළේදී කතා වෙන දේ අපිට මේ ඔක්කොම එකම විදර්ශනා වීතියක තියලා කතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. සීල සූත්‍රයේදී වගේ ප්‍රත්‍යජන කෙනා සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ අහනකොට පංචීපාදානස්කන්ධ උදේවැය බලන්න ඕනේ කියලා කියන්නේ ඒ නිසා. එතකොට ඒ හැම තැනකදීම අපිට හැබැයි ප්‍රතිපදාව පිරෙනකොට ඒ ඒ පර්යායන්ගෙන් විපස්සනා ඥාන සම්පූර්ණ වෙන විදිහ, සත්ත්ව විසුද්ධිය සම්පූර්ණ වෙන විදිහ ඒ ඒ පర్యాయයන්ගෙන් වෙන වෙනම බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. හුදෙක් මේවා බෙදා දැක්වීමේ ක්‍රමවේදයන් හැබැයි අපි සිත වැඩි යුතු පිළිවෙල තමයි අපි ස්කන්ධයන්ගේ උදේවැය බැලීම ආදී ඒ විපස්සනා ඥානයන්ගේ දැක්වෙන ඒ ප්‍රතිපදාව තුළ අපි ඒක सिद्ध කළ යුතුයි. එහෙම වඩනකොට අපි නිකම්ම ditthi visuddhiය සාක්ෂාත් කරලා තියෙනවා. එතකොට අපි නිකම්ම සත්ත්ව විසුද්ධිය පැත්තෙනුත් විපස්සනා ඥාන පැත්තෙනුත් අපේ දියුණුව ලෝකෝත්තර මාර්ගයේ පැත්තෙන් අපි උපදෝගෙන තියෙනවා. ඉතින් ওই ආකාරයට අපිට පුළුවන්කම තියෙනවා ධර්මයේ පිළිබඳව උත්සාහවත් වන්නට. ඉතින් ඔය ප්‍රශ්න ගැටලු ටික තමයි අද දවසේදී අපිට යොමු වෙලා තියෙන. අපිට මේ ප්‍රශ්න ටික පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට ඉදිරියේදී පුළුවන්කම තියෙනවා. තව යොමු වෙන ඔබට ඇති වෙන ඕනෑම ප්‍රශ්න ගැටලුවක් පිළිබඳව අපිට තවදුරටත් සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. සිතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයේ පවත්තලා හැම කෙනෙක්ම වටිනා කියන කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුන් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසල් හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවෙහි කමඨහන වැඩසටහනෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා නවසීලන්තේ පදිංචි ජයරාණි කොඩිකාර මහත්මිය ඇතුළු පවුලේ පින්නත් පිරිස විසින් අපි මේ රැස් කරගත්ත සීල කුසල් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න.